දේශනා වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන බෞද්ධ හා රූපවාහිනී මැදිරියට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරකම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් নমස්කාර පෝරකෝ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් දේශනාව වෙනුවෙන් පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන්නේ සුමේතා චෛත්‍යලික මහත්මිය ප්‍රධාන පවුලේ දෝදරුවන් මුණුපුරු මිනිපිරියන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. සමන්තා චක්කවාලේසු අත්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 කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ ආරෝප වහනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ කියන්නේ මූල පණ්ණාසකේ සඳහන් වන සම්මා දිට්ඨි කියන සූත්‍ර දේශනාව. සම්මා දිට්ඨි සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාළ බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. සම්මාදිට්ඨියට පැමිණෙන්නේ එක ආකාරයකින් නෙවෙයි නොඑක් නොඑක් ආකාරවලින් කෙනෙකුට සම්මාදිට්ඨික භාවයට පත්වෙන්න පුළුවන් ක්‍රමවේදය සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් යම් තැනකින් නැවැත්තුවද එතෙන් සිට ඉදිරියට මේ දේශනාව අඩුවක් නැතිව බුදු කෙනෙක් දේශනා කළා හා සමානව දේශනා කරන්න පුළුවන් දක්ෂම සාමින් වහන්සේ මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ හරි අප්‍රකටයි. ඇයි? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ මේ ලෝකෙට කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. වෙන කිසි කෙනෙකුට සරි උත්හාරයන් ගුණ කියන්න බෑ. ඒ නිසා අපි දන්න මේ සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ මේ ඔක්කොම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට ඇද ඇද දේශනා කරපු ටික විතරයි. තව සංගවිච්ච ගුණ බොහෝ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. ඇයි? උන්වහන්සේ බුදු කෙනෙක් හා සමාන නිසා ඒ බුදු කෙනෙකුටම තමයි ඒ ගුණය මේ ලෝකෙට කියන්න පුළුවන්කම තියෙන්නේ. එබඳු වටිනා උත්තමයෙක් තමයි පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට මතක් කළේ මහණි සාරිපුත්තට මේ ශාසනය දරුවන්ට දෙන්න බැරි කිරි විතරයි කිව්වා. සාරිපුත්තට මේ ශාසනය දරුවන්ට දෙන්න බැරි කිරි විතරයි. අනිත් හැම දෙයක්ම. ඒ කියන්නේ අම්මා කෙනෙක් ළඟ තියෙන සෑම ගුණයක්ම තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. බුදුහාමුදුර වර එක මතක් කළා සාරිපුත්ත යම් ගමක ප්‍රදේශයක ඉන්නවනම් ඒ ගමට ආයි මම යන්න ඕනේ නැහැ කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුර වඩින්න ඕනේ නැහැ. ඇයි මිනිස්සු සාරිපුත්ත මහරහතන් වහන්සේට සලකන්නේ බුදු කෙනෙකුට සලකනවා වගේ. ඒ තරම් උත්තමීක් තමයි අද මේ සම්මාදිට්ඨි සූත්‍රයේ දේශනා කරන්නේ භික්තුන් වහන්සේලාට. මේ දේශනාව ආරම්භ වෙන්නේ පින්වත්නි මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට වැඩ හිටියේ ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න වැඩම කළේ බුදුහාමුදුරු වැඳලා උන්වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ බලන්නත් වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මෙච්චර දුර ඉඳලා වැඩපු භික්ෂුන් වහන්සේලාට නිකන් යවන්න හොඳ නැහැ. හොඳ ලස්සන ධර්ම දේශනාවක් කළයි උන්වහන්සේලා යවන්න ඕනේ. නිසා බුදුහාමුදුරුවෝ ගාවට වැඩියට පස්සේ බුදුහාමුදුරු මගේ ගාවට එව්වේ භික්ෂුන් වහන්සේලා විශේෂ දේශනාවක් බලාපොරොත්තු වෙන්. නැත්තම් බුදුහාමුදුරුවන්ට එහෙම බණ කියලා එහෙම මේ භික්ෂුන් වහන්සේලා පිටත් කරලා යවන්න තිබුණා. නමුත් බුදුහාමුදුරු මතක් කළා සාරිපුත්තත් වැඩ ඉන්නවා කියලා. එතකොට උන්වහන්සේ කියන්නේ සරියුත්හාරු දැනගත්තා මේ භික්ෂුන් බුදුහාමුදුරු මගේ ළඟට එව්වේ විශේෂ දේශනාවක් බලාපොරොත්තු වෙන් කියලා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ භික්ෂූන්ගේ නුවණ, බුද්ධිය, ප්‍රඥාව සියල්ලත්ම දිහා බලලා ඒ පිරිසක් දිහා බලනකොට පින්වත්නි දේශකයාට තේරුම් ගන්න පුළුවන් මොන වගේ දේශනාවක් කළොත්ද මෙතන හොඳ කියලා. එහෙම තියෙනවා පින්වත්. එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලාට සරියුත් මහරහතන් වහන්සේ මතක් කළා ඇවැත්නි ආයෂ්මතුනේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා කොපමණකින් සම්මාදිට්ඨික වෙනවද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා අපි ඔය ගැන දැන ගන්නම තමයි ආවේ කිව්වා. දුර දුර ඉඳලා ආවේ කිව්වා. භික්ෂුන් වහන්සේලා කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා එහෙනම් මම සම්මාදිට්ඨිය ගැන විස්තර කරන්නම් හොඳින් අහගන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි ඒ කියන්නේ ඒක ශාසනික වශයෙන් කරන ආමන්ත්‍රණයක් පින්වත්නි. ඒ කියන්නේ වැඩිමහල් භික්ෂුන් වහන්සේ නමක් තවත් සාමීන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කරනකොට ආයිෂ්මතුනි කියලා ලස්සන ශාසනික ආමන්ත්‍රණයක් තියෙනවා. අන්න ඒ ආමන්ත්‍රණයත් ඇතිව සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආර්ය ශ්‍රාවකයා මේ ශාසනයේ ඇවැත්නි දැනගන්න ඕන කිව්වා අකුසලයේ දැනගන්න ඕනේ අකුසල මූලය දැනගන්න ඕනේ කුසලය දැනගන්න ඕනේ කුසල මූලය දැනගන්න ඕනේ මෙතන දැන් පටන් ගත්තේ මෙහෙම කියලා කියනවා එවත්නි නිවන් මඟට බාධා වෙන ඒ කියන්නේ අකුසලයට හේතු වෙන කරුණු 10ක් තියෙනවා ඒකට කියන්නේ දස අකුසලයේ කියලා පින්නතුන් දන්නවා ප්‍රාණඝාතය අදත්තා දාණය වැරදිකාම සේවනය ඒ වගේම බොරු කීම, කේලම් කීම, ඊළඟට පරුස වචන කීම, සම්පප්පලාප, ඒ කියන්නේ අල්ලාප සල්ලාප, එළුවටත් මෙලොවටත් නැති කතා, කිසිම වැඩකට නැති කතා. ඔකිට කියන්නේ සම්පප්පලාප, අල්ලාප සල්ලාප. ඒව හොඳ නෑ. ඒවෙන් අකුසල් වැඩෙනවා. ඊට පස්සේ කියනවා අවිද්‍යාව, ඒ කියන්නේ දැඩි ලෝභය අකුසලයක්, ව්‍යාපාදය අකුසලයක්, මිත්‍යා දෘෂ්ටිය අකුසලයක්. එතකොට මේවට කියන්නේ දස අකුසලය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අහනවා එවත්නි අකුසල් මුල් මොනවද? අකුසල් මුල් තමයි ලෝභය අකුසල මූලයක්. ද්වේෂය අකුසල මූලයක්. මෝහය අකුසල මූලයක්. ඊට පස්සේ අහනවා එවත්නි කුසල මුල් කියන්නේ මොනවද? අලෝභය කුසල මූලයක්. අද්වේෂය කුසල මූලයක්. අමෝහය කුසල මූලයක්. මේ විදිහට දේශනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයේ අකුසලයත් අකුසල මූලයත් කුසලයත් කුසල මූලයත් කියන මේ ටික හොඳින් දැනගන්නව නම් ඒ පුජ්‍යලයා රාග, ద్వේස, මෝහ කියන අකුසලයන් දුරු කළාට පස්සේ එයා තේරුම් ගන්නවා දැන් මම කියලා කෙනෙක් හෝ මගේ කියලා දෙයක් හෝ මගේ ආත්මයේ වශයෙන් කියක්ද කිසිම දෙයක් හෝ දැන් පවත්වන්න පුළුවන්කම නෑ කියන එක දැනගෙන ඒ ඇත්ත කරන්නේ මොකද්ද අවිද්‍යාව දුරු කරනවා අවිද්‍යාව දුරු කරලා විද්‍යාවට ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කරගෙන විද්‍යාව පහළ කරගෙන සසර ස්වභාවයේ තේරුම් අරගෙන දුක කෙලවර කරනවා. ඇයි? එයා දන්නවා අකුසලය මොකද්ද අකුසල අන්න හරියි. කුසලය මොකද්ද කුසල මූලය මොකද්ද මේක දැනගත්තට පස්සේ එයා දන්නවා ජීවිත යථාර්ථය තුළ මේවෙන් මම කියලා ගන්න දෙයක් නෑ. එතකොට විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව තුළ යාට පුළුවන්කම තියෙනවා සසර දුක නිමා කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මෙන්න මෙතනනුත් මෙතෙන්ට ආවට පස්සේ ඇවැත්නි එයාට තියෙන නොසැලෙන ශ්‍රද්ධාවක්. ධර්මයේ කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවක් ඒ කියන්නේ කවදාවත් එයා ධර්මයෙන් හොල්ලන්න බෑ. එයාගේ ශ්‍රද්ධාව කිසි කෙනෙකුට හොලවන්න බෑ. ඒ කියන්නේ එහාට මෙහාට කරන්න බෑ. ඇයි? එයා ආර්ය මගට බැසගත්තු කෙනෙක්. එයා දැන් තේරුම් ගන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කියන්නේ අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් මේ ටික දන්නවනම් මෙපමණකින්ම මොකද වෙන්න පුළුවන්? සම්මා සම්මාදිට්ඨික වෙන්න පුළුවන්. මේක ක්‍රමයක්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වෙලා අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨික වෙන්න තව ක්‍රමයක් නැද්ද කියලා වසාසනික වශයෙන්. උන්වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨික වෙන්න තව ක්‍රමයක් තියෙනවා. තව ගොඩක් ක්‍රම තියෙනවා. උන්වහන්සේ කියනවා පටිච්ච සමුප්පාදය යම් කෙනෙක් අංග වශයෙන් ඒ කියන්නේ පින්නතුට මතකනේ අවිජ්ජාපච්චය සංඛාරා මේ ආදී වශයෙන් මේ කරුණ ටික දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කියලා කියනවා මේ පටිච්ච සමුප්පාදේ යම් කිසි කෙනෙක් කැමැත්නි හොඳට අවබෝධ කරගත්ත නම් එකින් එක. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා අවිද්‍යාපත්‍ය සංකාර මේ ආදී වශයෙන් මේ ටික අවබෝධ කරගත්ත නම් එතනින්ම සම්මාදිට්ඨික වෙන්න පුළුවන් කිව්වා. කර්මය දැනගත්තා සම්මාදිට්ඨික වෙන්න පුළුවන්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා සාමිනි කර්මය ගැන නම් අපි ටිකක් හොඳට දන්නවා. බිතුනවාදලා කියනවා කර්මය ගැන අපි ටිකක් දන්නවා. නමුත් ඔබ වහන්සේ මෙන්න මේ පටිසම්පාදිත මේ ආහාර කියන කොටසක් බුදුහාඳුර මතක් කරනවනේ. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මගේ භාග්‍යතුන් වහන්සේ ආහාර කියලා කියන්නේ වෙන මොහොකටවත් නෙවෙයි උපන් සහ උපදින සත්වයන්ගේ පැවැත්මට හේතු වෙන සම්භවයට හේතු වෙන ආහාර කියලා කොටසක් තියෙනවා. ඒ මොනවද? කබලින්කාර ආහාර, අන්නේ ආහාර ලස්සන විස්තර කරනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. මේකට තමයි කිව්වා. ඒ කියන්නේ මේ සතරාකාර ආහාරය දන්නවනම් මෙපමණකින්වත් සමාධිත්‍තික වෙන්න පුළුවන්. කබලින්කාර ආහාර කියලා කියන්නේ අපි මේ කන බොන ආහාරනේ. ඒක පින්නතුන් දන්නවා. ඒක ගත්තට පස්සේ හැදෙන්නේ මේ ශරීරය. මේ කය හැදෙනවා ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් කියන මේ ඉන්ද්‍රියන් හොඳට දියුණු වෙනවා. අපි එකක් ගත්තොත් ඇහැ වර්ධනය වුණාට පස්සේ ඇහෙන් කරන්නේ රූප බලනවා. ඒ රූපයේ කෙරෙහි ස්පර්ශයක් ඇති කරගෙන ඒ රූපය මගේ කරගන්න මට අයිති කරගන්න වෙන කෙනෙකුට අයිති නොවෙන්න කරුණු සකස් කරනවා. මොකෙන්ද? පස්ස ආහාරය. ඒක ස්පර්ශය කියන්නේ ආහාරයක්. මේ ආහාර නිසා තමයි සත්වයන්ගේ මේ පැවැත්ම කියන එක දිගින් දිගට දිගින් දිගට යන්නේ. එතකොට ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති වශයෙන් ගත්තත් ඒකත් ආහාරයක් බවට පත් වෙනවා. කනින් ශබ්දහලයකට ඒ ආහාරය තුල පින්වත්නි සසර පැවැත්ම මිසක සසර නැවැත්ම කියන එක නෑ. ඊට පස්සේ දේශනා කරනවා ඒ දැකපු රූපය Tamanට අයිති කරගන්න වෙන කෙනෙකුට අයිති නොවෙන්න මනෝ මනෝ සංජය කියන්නේ මනසින් සිතවිලි හදනවා. ඒ කියන්නේ කල්පනා කරනවා. එතකොටත් ආහාරයක් සකස් වෙනවා. ඒක තමයි මනෝ සංචේතන ආහාරය. එතකොට මේ චේතනා සකස් කිරීම තුලම තමයි ඇවැත්නි මොකද්ද? විඥානය සකස් වෙන්නේ. ඊළඟ භවයක් සකස් වෙන්නේ. එතකොට චේතනාව තුළම තමයි අරනේ අද කියන්නේ චේතනහම් භික්කවේ කම්මං වදාමි කිය උතෙන්ට තමයි. චේතනාව නිසා තමයි ආපහු කර්මයක් විඥානයක් සකස් වෙන්නේ කිව්වා. කොච්චර ලස්සනයිද. එතකොට මෙන්න මේ සතරාකාර ආහාරය දන්නව නම් ඇවැත්නි ඒ පුජ්‍යලයත් මෙපමණකින්ම සම්මාදිට්ඨික වෙනවා කිව්වා. ඒක ක්‍රමයක්. ඊට පස්සේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා භික්ෂුන් වහන්සේලා අහනවා එතකොට සාමිනී මේ දුක්ඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ කියලා බුදුහාමුදුරු කොයි වෙලාවෙත් දුක ගැනම කියලා දෙනවා. සාමිනී මොකද්ද දුක කියලා කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා ඔය ඇත්තන්ට මතක නැද්ද අයිෂ්මතුනි බුදුහාමුදුරුවෝ ධම්මචක්ක සූත්‍රෙත් අපිට ඕක කියලා දුන්නනේ කිව්වා. මොකද්ද? ඕ දුක්ඛ දුක්ඛ කියලා කියන මොකෙට දුක්ඛ කියලා කියන්නේ කිව්වා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ධම්මචක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නනේ සංකිට්ඨේන පංච පාදානක්ඛන්දා දුක්ඛා. කෙටියෙන්ම කියනවා නම් මේ ස්කන්ධ පංචකයම තමයි කිව්වා දුක කියලා කියන්නේ. කොච්චර ලස්සනයිද? ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර සහ විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ තුල විවිධ දේ ඇති කරගෙන මම කියලා කෙනෙක්, පුජ්‍යලයා කියලා කෙනෙක්, සත්වයේ කියලා කෙනෙක් මේ ආදී විවිධ සංඥානාම ඇති කරගෙන මේ එකම ස්කන්ධ ගොඩක් යම් කෙනෙකුට මේවා වෙන්වෙන් වශයෙන් දැකලා අවබෝධ කරගන්න පුළුවන් නම් ආන්න එදාට ඒ පුජ්‍යලයාගේ මම කියන දෘෂ්ටිය නැති වෙලා යනවා කිව්වා. පින්නතුන්ට මතකනේ රූප කියලා කියන්නේ මේ කයතනේ ඕ මේ කයට එතකොට මේ කය බොහෝ පණුවන්ට පොදු ශරීරයක්. උන් නිදන්නෙත් මේකේ, උන් කන්නෙත් මේක ඇතුලේ, උන්ගේ හොස්පිටල් එකත් මේක ඇතුලේ, උන් මල පහ කරන්නෙත් මේක ඇතුලේ, ඔක්කොම මේක ඇතුලේ. මේකේ මෙහෙම තිබුණට මේක ගොඩාක් පණුව මේක ඇතුලේ උන් ජීවත් වෙනවා. හැම ආශ්‍රයකින පණුව හැම ටික කනවා. නහර ආශ්‍රයකින නහර ටික කනවා. බඩවැල් ආශ්‍රයකින පණුව බඩවැල් ටික කනවා. ඕ ඒ තරම් පිරිසක් මේකේ ජීවත් වෙනවා. ඉතින් රූපය කියන්නේ ඕකට තමයි. ඉතින් මේක රත්තරන් නෙළුම් මල් මොකක්වත් නැහැ. මේකේ තියෙන මහ කුණ ගොඩක් කිව්වා. බුදුහාඳුර දේශනා කරනවනේ අතීතෙත් මේක කුණ ගොඩක් නම් මේ ශරීරය වර්තමානෙත් කුණ ගොඩක් නම් අනාගතෙත් කුණ ගොඩක් නම් ඉතින් මොන සක්කාය දිට්ඨියක් දැහුව මේකට. ඒ කියන්නේ මේකේ මම කියලා හෝ මගේ කියලා හෝ ගන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ රූප ඊළඟට වේදනාවනේ. දෙකත් වේදනාවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඒකත් පැවැත්නේ තුන් ආකාරයි. මොකද්ද? සැප වේදනාව, දුක්ඛ වේදනාව සහ අදුක්ඛ අදුක්ඛම සුඛ වේදනාව. ශරීරයට සැප වේදනාවක් ආවහම දුක්ඛ වේදනාවට මොකද වෙන්නේ? දුක් වේදනාව යටපත් වෙනවා. ශරීරයට දුක් වේදනාවක් ආවම සැප වේදනාවට මොකද වෙන්නේ? සැප වේදනාව යටපත් වෙනවා. එතකොට සැප වේදනාවේදී දුක් වේදනාව නැති වෙන්නේ දුක අනිත්‍ය නිසාද නිට්ඨ නිසාද? දුගණිත නිසයි. එතකොට දුක් වේදනාවේදී සැප වේදනාව නැති වෙන්නේ සැපත් අනිත්‍ය නිසායි. ඒ නිසා වේදනාවත් වේදනාවත් අනිත්‍යයි. බුදුහාර දේශනා කරනවා ඒ භාවනා කරනකොට යම් යම් අවස්ථාවල මෙව රිදෙනවා. වේදනාව උපදිනවා. එතකොට ඉරියව් මාරු කළාම සැප වේදනාවක් හම්බ වෙනවා. ආයෙ ටික වෙලාවක් යනකොට දුක් වේදනාවක් මතුවෙනවා. එතකොට යම් කිසි කෙනෙක් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ භාවනා කරන කාලය තුල ඉරියව් මාරු කිරීම පමණක් විතරක් නම් කළා තියෙන්නේ ඒ පුජ්‍යලයා නිකන් කළා තියෙන වේදනාවත් එක්ක පොරබැදිල්ලක් විතරයි. ඒකෙන් වැඩක් නැහැ. ඒ පුජ්‍යලයට අර ශරීර සැප වේදනාවක් ලැබෙනකොට ඒක ඇලෙනවා. දුක් වේදනාවක් හම්බෙනකොට ඒක ගැටෙනවා. ඉතින් වැඩක් නැහනේ. අපරාධනේ භාවනාවේ. කරලා තියෙන්නේ ඉරියව් මාරු කර කර මුළු පැය පුරාම වේදනාවත් එක්ක පොර බැඳිල්ලක් විතරයි. නමුත් කරන්න ඕනේ වේදනාව මොකක්ද කියලා හරියට හරි අවබෝධ කරගන්න ඕනේ. ඒකට තමයි කියන්නේ වේදනානු වේදනානුපස්සනාව කියලා. ඒක කරන්න බැරි නම් වැඩක් නැහැ. මේ ශරීරේනේ වැඩේ තියෙන්නේ වාඩි වෙන්නේ හිත හදාගන්නනේ. ඒ හිත හදාගන්න තැනේදී ශරීරයට වෙන ක්‍රියාවලිය තුල යම් කෙනෙකුට ඒක අවබෝධ කරගන්න බැරි නම් ඒ පුද්ගලයාගේ හිත දියුණු මට්ටමක නෑ කියන එක තේරුම් ගන්න ඕනේ. මේ කිව්වේ ඉරියව් මාරු කරන්න එපා කියන එක බාන ඉරියව් මාරු කරන්න ඕනේ. නමුත් ඒ ලැබෙනවනේ සැප වේදනාවක් පොඩි වෙලාවකට හරි ඒක ඇලෙන්න එපා. ටික වෙලා කරන ආයෙත් දෙනවා. ඒක ගැටෙන්න ඒක ගැටෙන්න එපා. ඒක මොකද්ද කියලා කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් එයා දන්නවා වේදනාව කියන්නේ මොකද්ද කියලා. එයාට සැපත් එකයි සැප වේදනාවත් එකයි දුක් වේදනාවත් එකයි අදුක්ක මසුක වේදනාවත් එකයි. එතකොට වේදනාවත් අනිත්‍යයි. රූප වේදනා ඊළඟට සංඥානේ සංඥා කියන්නේ හඳුනා ගැනීම. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි රූප සංඥා තියෙනවා, සද්ද සංඥා තියෙනවා, රස සංඥා තියෙනවා. මේ ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් වලින් ගන්න නොඑක් නොඑක් සංඥා තියෙනවා. මේ හැම සංඥාවකින්ම රැස් කරන්නේ මොනවද? සංස්කාර රැස් කරන්නේ. පින්නතොට මතක නැහැ බුදුහාර උපමාවකුත් කියලා දුන්නා. මොකද්ද? කෙහෙල් කඳේ උපමාව. මිනිස්සෙක් කෙහෙල් ගහක් පතුරු ගහනවා. ඒ කියන්නේ පට්ට ගහනවා. පළවෙනි පිත්ත ගලවනවා. පළවෙනි පිත්තට වැඩි දෙවෙනි පිත්ත සුදු පාටයි. දෙවෙනි පිත්තත් ගලවනවා. තුන්වෙනි පිත්ත බලනවා. ඒ සුදු පාටයි. දැන් මොකද්ද මේ හොයන්නේ? අරටුවක් හොයන්නේ. දැන් ඉතින් පිත්තෙන් පිත්ත පිත්තෙන් පිත්ත ගැලෙව්වා. ඒත් මේ කෙහෙල් ගහේ අරටුව හම්බුනේ නෑ මේ මිනිස්සයාට. දැන් ඉතින් මේ කේල් ගහ පට්ට ගැහුවෙත් මේ මිනිස්සයමයි. දැන් කරගහන් යන්න ඕන කවුද? <laughs> කරගහන් යන්නත් ඕනේ. මේ මිනිස්සයම තමයි. ඒ කියන්නේ අපි පට්ට ගහපු කේල් ගස් වෙන කවුරුවක් කරගහන්නේ? කරගන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහව දේශනා කරන්නේ සංස්කාරීතින් රැස් කළා නම් අරන් යන්නත් ඕනේ. එයාම එයාම තමයි. ඒ ලස්සන උපමාවක් ඒක. ඒ කියන්නේ කෙහෙල් ගහ පතුරු ගැහුවා නම් අරටුවක් හම්බුනේ නැත්තම් එතන දාලා හරියන්නේ නැහැ ඒක. ඒක කොහටරි ඇදලා දාන්න ඕනේ. ඒ වගේ තමයි ඇසින් රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා මේව රැස් කළා නම් සංස්කාර හැටියට අරන් යන්නත් ඕන අපිමයි. අපි රැස් කරන සංස්කාර වෙන කවුරුවත් අරන් යන්නේ නෑ. ඒ රැස් කරපු සංස්කාරවල ප්‍රතිඵල තමයි පින්නතුනේ මේ අපි භුක්ති විඳින්නේ. සංඥා ඊළඟට සංකාර විඥාන. රූප වේදනා සංඥා සංඥා කියලා කියන්නේ හඳුනා ඉතින් සංකාරනේ ඒක සංකාර. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒ කියන්නේ හඳුනා ගැනීම කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන අර මිරිගුවක් හා සමානයිනේ කියවනේ. ඒ කියන්නේ මිනිස්සු ඒ සංඥාවලට රැවටෙනවා. ඒ කියන්නේ රූප සංඥාවලට, සද්ද සංඥා මේවට ඔක්කොටම රැවටෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු අර මතකනේ අර දේශනා කළා අර මුවෙක් වතුර තිබහ වුණාට පස්සේ ඌ ඉතින් පාරට එන වනේ තාර පාරේ ඇවිල්ලා ගිනි දවල් බලනකොට ඌට පේනවා මෙතන නිවන් අතන වතුර තියෙන්නේ කියලා. ඌ එතෙන්ටත් දුවනවා. එතන ගිහලා ලුස්සල බලනකොට ඌට පේනවා මෙතන නෙවෙයි අත නෑ වතුර තියෙන. එතෙන්ටත් දුවනවා. අන්තිමට ඉතින් වතුර තියෙනමයි කියන සංඥාවට අන්න හරි රැවටෙනවා. වතුරක් හම්බෙන්නේ ඒ වගේ අපි රූප සංඥාවට රැවටෙනවා. සද්ද සංඥාවට රැවටෙනවා. අපි හිතනවා රූපේ නෙවෙයි හොඳ සද්ද සංඥාවේ කියලා මේ ඔක්කොටම රැවටෙනවා. නමුත් බලනකොට එහෙකවත් ගත යුතු දෙයක් නෑ. ඊට පස්සේ අන්තිමට කියන රූප වේදනා සංඥා සංකාර විඥාන හිත ඉල්ලපු හැම දෙයක්ම අපි හැමදාම අරගෙන දුන්නනේ. ඒ නිසා හිත දන්නවා මම ඉල්ලන්නේ මොකද්ද? මේ මිනිස්සයා මට මේක අනිවාර්යෙන් අරගෙන අරගෙන දෙනවා. එතකොට අපි වැඩ කරලා තියෙන්නේ හිතට ඕන විදියට මිසක අපිට ඕන විදියට අපි හිත හදාගත්තේ නෑ. නමුත් බුදුහාමුදුරු දේශනා කළේ මහණෙනි හිතට ඕන හැටියට වැඩ කරන දුන්නනම් මෙලහකට මට බුදු වෙන්නත් විදියක් නෑ කිව්වා. ඇයි මේ හිත ඉල්ලන්නෙම කාම වස්තුන්. ඒක තමයි සසරේ ස්වභාවය. අපි එහෙම දැකලා රූප දැකලා ඇති කරගත්තු මානසික මට්ටම අනුව හිත ඉල්ලන්නේ වනේ. නමුත් කරන්න ඕනේ මොකුත් නෙමෙයි. අපිට ඕන හැටියට අපි හිත හදාගන්න ඕනේ. පිනතුට මතකනේ උප්පලවන්නා මහරහත් තරණියට තරණියට මාරේ අභියෝග කළා. මාරේ අභියෝග එතකොට උප්පලවන්නා මහරහත් තරණිය කිව්වේ චිත්තස්මින් වසේ භූතාමේ ඉද්ධිපාදා ස්වභාවිතා. චිත්තස්මින් වසේ භූතාමේ මම හිතට ඕන හැටියට වැඩ කරන්නේ නෑ මාරයෝ. මම රිද්දිපාද ධර්මයන් හොඳට වඩලා දියුණු කරලා තියෙන්නේ. මට පුළුවන් කිව්වා මාරයෝ නුඹේ ඇහි බැමී උඩ සක්මන් කරන්නත්. ඒ කියන්නේ පින පියමනින්නත් මට පුළුවන් කිව්වා උන්නම්. ඒ තරම් මම දැන් දියුණු කරලා තියෙන්නේ. සල්ලාලයෝ නෙමෙයි. සල්ලාලයෝ දහසක් ආවත් මට පුළුවන් කිව්වා. මගේ හිතේ කවදාවත් රාගයක් නම් කිසි කෙනෙකුට උපද්දවන්න පුළුවන් කමක් නැහැ කිව්වා. කොච්චර ලස්සනයිද. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනා කරන්නේ මෙන්න මේ කියපු ස්කන්ධ පහ යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාට මෙපමණකින්ම සම්මාදිට්ඨික වෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ <clears throat> සාමීන් වහන්සේලා අහනවා සාමීනී බුදුරජාණන් වහන්සේ එතකොට මේ දේශනා කළානේ අවිද්‍යාව නිසා මේ ස්කන්ධ පහම මම මගේ ආදී වශයෙන් අරගත්තු නිසයි මේ සත්වයා පුජ්‍යලයා දුකට පත් වෙන්නේ. එතකොට දුක කී ආකාරද කියලා ඇහුවා. සත්‍යයම ස්කන්ධ පහ මම වගේ කියලා ගත්තු නිසා තමයි දුකට පත් වෙන්නේ. සාමිනි දුක කී ආකාරද කියලා ඇහුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන වැත්නේ දුක තුන් ආකාරයි කිව්වා. මොකද්ද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංකාර දුක්ඛ දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ ඇවැත්නි කායිකව මානසිකව දැනෙන කටුක වේදනාවට කියනවා දුක්ඛ දුක්ඛයයි කියලා විපරිණාම දුක්ඛය කියන්නේ පවතින తත්වය වෙනස් වෙනවා දැන් කලකෙදි මේ ඇස් දෙක පේනවා කලකෙදි නොපේනවා කලකෙදි සුද්ධ වැහෙනවා අන්න පවතින తත්වය වෙනස් වෙනවා ඒකට තමයි කියන්නේ විපරිණාම දුක්ඛය කියලා සංකාර දුක්ඛය කියන්නේ මොකද්ද සංකාර දුක්ඛය කියලා කියන්නේ මේ ආත්මේ දැන් මේ මගේ ඇස් දෙකක් ලැබුණේ ඊට අදාළ වෙන කුසලය නැත්තම් කර්මයේ ගියාත්මේ කරපු නිසායි. ඊළඟ ආත්මෙත් මේ වගේ ඇස් දෙකක් ලබන්න නම් ඊට අදාළ වෙන කර්මයේ මේ ආත්මේ කර්ම මේ ආත්මේ කරන්න ඕනේ. එතකොට හේතුව අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. මේකට තමයි කියන්නේ සංකාර සංකාර දුක්ඛය කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ දුක හඳුනා ගැනීම කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා ඇහුවා. ඒක ලස්සන ප්‍රශ්නයක් ඒක. මේ දුක හඳුනා ගැනීම කියලා අදහස් කරන්නේ කොමක්ද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේක ඊ타මත්ම ඇවැත්නි පැහැදිලිව වටහා ගත යුතු කරුණක් කිව්වා. ඇයි උන්වහන්සේ දේශනා කරනවා හිතේ සැනසුම නැති කර ගැනීම දුක වටහා ගැනීම නෙවෙයි. ඊට පස්සේ කියනවා දුම්නස් සහගත, ඒ කියන්නේ දුක් සහගත සිතක් උපදවාගෙන කොයි වෙලාවෙත් දුකමයි දුකමයි දුකමයි කියලා කම්බුලේ අත ගහගත්තු ගමන් ඉන්න එක ඒක දුක අවබෝධ කර ගැනීම නෙවෙයි. ආයිමත් කියනවා තමන් කරපු පව් ගැන හිතලා දුක් වෙවි කනගාටු වෙවි පසුතැවිලි වෙන එක ඒකත් දුක හඳුනා ගැනීම ලස්සන දැන මතක තියාගන්න ඕනේ මෙතන. ආයිමත් කියනවා දුකට එරෙහිව පටිගසිත උපදවා ගැනීම දුක අවබෝධ කර ගැනීම නෙවෙයි දුක හඳුනා ගැනීම නෙවෙයි. ඒ කියන්නේ සමහරු පින්වත්නි කරපු ඒ කියන්නේ පව් ගැන හිතලා ඒ කියන්නේ දුක් ගැන හිතලා ආය ඇති කරගන්නව මොකද්ද? අන්න හරි පසුතැවීම ඒ පසුතැවීම තුල ඇති වෙන්නේ පින්වත්නි හිතේ ඇති වෙන්නේ පටිගය. ඕ දේශය ඇති වෙනවා. එහෙම තැන් තියෙනවනේ. එතකොට මේ පටිගය ඇතිවීම දුක හඳුනා ගැනීම නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා එහෙනම් මොකද්ද එවැත්නි දුක හඳුනා ගැනීම කියන්නේ? දුක හඳුනා ගැනීම කියන්නේ උන්වහන්සේ දේශනා කරන මෙතන යම් කිසි කෙනෙක් කුසලයක් කුසල මූලයක් ආයිමත් එතෙන්ට එනවා. අකුසලයත් අකුසල මූලයත් හඳුනාගෙන කුසල සිතක් ආවට පස්සේ තේරුම් ගන්න ඕනේ මගේ හිත දැන් කුසලයෙන් පිරී පවතිනවා මගේ හිත දැන් අකුසලයෙන් පිරී පවතිනවා එතකොට අකුසලයෙන් පිරීලා කුසලයෙන්ුත් පිරීලා යම් කිසි කෙනෙකුට අකුස අකුසලයෙන් පිරිච්ච හිත මොකද කරන්න වෙන්නේ හරියට හරියට අකුසලයෙන් පිරිච්ච හිත අකුසල යහක් කරලා දැන් පුරවනවා කුසලයෙන්. ඒ කියන්නේ තමන් කරපු හොඳ කුසල තියා තියෙන්නේ. ආන්නේව හිතනකොට සාරිපුත්ත මහරන් දේශනා කරනවා එයාට ඇති වෙන වැවැත්නි නිවන් මගට අදාළ වන ලස්සන ප්‍රීතියක් ඇති වෙනවා. තේරුණානේ? නිවන් මගට අදාළ වෙන ප්‍රීතිය. නිවන් මගට අදාළ වෙන ප්‍රීතිය කියලා කියන්නේ මෙදිනෙදා මේ මිනිස්සු කාලා බීලා ඇති වෙන ප්‍රීතිය නෙවෙයි. ඒ කියන්නේ එයා දන්නවා අකුසලයෙන් අහක් වුණාම මහා පුදුමාකාර අන්න හරි සනසිල්ලක් තියෙන්නේ කියලා. අන්නේ සනසිල්ල සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එයා එදාට බෝධි අංගයක් හැටියට ඒකපත් කරගන්නවා. මොකද්ද? පීති අන්න හරියට හරි. පීති සම්බොජ්ජංගය ටික. මේන්න මේකට තමයි කියන්නේ මොකද්ද? දුක අන්න හරි දුක හඳුනා ගැනීම කියලා. එතකොට අපි මේ පව් කරලා දුක් වෙවි ඉන්න එකවත් දුම්නස් සහගත ඒක නෙවෙයි පින්නත් ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කල්පනා කරනවා ඒව කල්පනා කළා කල්පනා කළා කල්පනා කරනකොට එතකොට තමයි දුක දුක හඳුනා නෑ පින්වත් දුක හඳුනා ගැනීම කියන්නේ ඒකට ඒකට නෙවෙයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මතක් කරනවා මෙන්න මෙපමණකින්ම කෙනෙකුට මේකම වෙනුත් සම්මා සමාධිත්වයට එන්න පුළුවන්. ඊට පස්සේ දේශනා කරනවා <clears throat> සාරිපුත්ත මහ රහතන් වහන්සේ මිනිස්සු ශෝකය නැත්තම් පරිදේවය නැත්තම් දුක ඉවරයක් කර ගැනීම සඳහා ප්‍රඥාව උපදවා ගැනීම සඳහා දුක් කෙලවර කර ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ක්‍රම හතරක් දේශනා කළා තියෙනවා. ඒ තමයි අර මුලින් අර කියන්නේ සතර සතිපට්ඨානය. ඒ කියන්නේ සතර සතිපට්ඨ ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයේ පිළිබඳව යමෙක් හොඳට අවබෝධ කරගත්තා නම් අන්න එපමණකින්ම සම්මාදිට්ඨික වෙන්නත් පුළුවන්. කායානුපස්සනාව කියලා කියන්නේ මේ කයේ එක්ක තමන්ගේ කය නැත්තම් වෙනත් කෙනෙක්ගේ කය හෝ පිළිබඳව හිතලා මේ කයෙහි අස්තිර ස්වභාවය නුවණින් මෙනෙහි අර බුදුහාරු දේශනා කළානේ මේ ශරීරය මරුණට පස්සේ සුසානගත කළාට පස්සේ නව සීවතකයක් තියෙනවා මතකයිනේ ආකාර 9කට මලසිරුඩ අන් හරි වෙනස් වෙන ස්වභාවයකට තියෙනවා මුලින්ම තියෙන්නේ දවස් දෙකක් ගියාට පස්සේ ඉදිමිච්ච මලසිරුඩක් ඊට පස්සේ නිල් වෙනවා නිල් වුණාට පස්සේ පණු ඔක්කොම එළියට එනවා මේව ස්වභාවය එක එක්ක තමන්ගේ ඒ කියන්නේ අනුන්ගේ සුසාන භූමියකට ගියාට පස්සේ ඒ ස්වභාවය දැකලා හිතන්ට ඕනේ අන්න හරි තමන්ගේ ශරීරයටත් යම් දවසක මේ ටික වෙනවානේ කියන බව. ඒක හරි පින්වත්නි. එතකොට බුදුහාර මේ දේශනා කරන්නේ මේ ජීවිත යථාර්ථය කෙනෙකුට දකින්න පුළුවන් නම් ආයේ දෘෂ්ටි මතවාද මොකුත් ඕනේ නෑ. එයා කවදාවත් එතකොට දිත්තිංච අනුපගම්ම සීලවා දෘෂ්ටියකට එන්නේ නෑ ජීවිත යථාර්ථය දකිනකොට. දෘෂ්ටියකට එන්නේ නැතුව සීලවා දිට්ඨිංච අනුපගම්ම දිෂ්ඨියට නැතුව මෙයා මොකද කරන්නේ? සිල්වත් වෙනවා. සිල් අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ මෙයාට තියෙනම පින්වත්නි බොහෝම ලස්සන දර්ශනයක් තියෙනවා. දැක්මක් තියෙනවා. ඒ දැක්ම දැක්කට පස්සේ කාමේසු විනීයගේ දං. එයා කවදාවත් කාමයන්ට ඇලෙන්නේ කාමයන්ෙන් නික්මලා කල්පනා කරනවා නහි ජාතු ගබ්බසෙයං පුනරේතේතේ ආයිනම් කවදාවත් මේ සපද භුක්ති විඳින්න මව කුසකට නම් එන්නේ නැහැ කියලා. ඉතින් දෘෂ්ටි මතවාද ඕනේ නැණි පින්වත් ජීවිත යථාර්ථය දැක්. ඒ කියන්නේ සතර සතිපට්ඨානය මොකක්ද කියලා කෙනෙක් අවබෝධ කරගත්තා නම් දෘෂ්ටි මතවාද වලට කිසි කෙනෙක් කවදාවත් යන්නේ නැහැ එන්නේත් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන මෙපමණකින්ම සම්මාදිට්ඨික වෙන්න පුළුවන්. ආයි කාලයක් යනකොට මේක බල්ලෝ සිවල්ලෝ කාක්කෝ ඇදගෙන කනවා සමහර බල්ලෝ මස් කෑල්ල අපේ මේ ශරීරයේ මස් කෑල්ල එකම සුසාන භූමියේ මීටර 200ක් 300ක් යහට ඇදගෙන යනවා. ඇදගෙන ගිහලා තනියෙන් කකුලෙන් පාගෙන කටින් ඇද ඇද කනවා. එතකොට ඊළහැට ටික තව තැනක, කොඳු වැට පෙළිය තව තැනක, හිස් කබල තව තැනක, උකුල් වැට තව තැනක මේව දකින්න ඕනේ. ඒව දකින්න එක හොඳයි. දකින්න එක හොඳයි කියන්නේ ජීවිත යථාර්ථය මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. එතකොට කායानुපස්සනාව තමයි හොඳට මේ ටිකෙන් ටික දියුණු වෙන්නේ. ඉතින් ආයි කාලයක් යනකොට මේ වර හග්ගඩියක පාට වගේ එනවා ඇට කෑලි. ඊට පස්සේ අතින් ඇල්ලුවත් එකක් පොඩි කරනකොට පවුරයක් වගේ මේක පොඩි වෙලා යනවා. ඊට පස්සේ තින් පොළවට පස්සලා යනවා. කායනුපස්සනාව. ඊට පස්සේ කායනුපස්සනාව ඊළඟට වේදනානුපස්සනාව කියවන්න අර මුලින් අපි කියපු ටිකමයි. ඊපස්සේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත. ඒ කියන්නේ අන්න හරි. රාගසිතක් ආවට පස්සේ තේරුම් ගන්න ඕනේ මට දැන් රාගසිතක් උපන්නා. ඕ එතකොට සරාගසිත සරාගසිත වශයෙන්ුත් විරාගසිත විරාගිත වශයෙන්ුත් දකින්න ඕන. දේසාග දේසාගසිත වශයෙන්ුත් මේ ආදී වශයෙන් දකින්න පුළුවන් නම් මේකට කියන්නේ චිත්තානු පස්සනාව කියලා. ඒ රාගය ඇති වුණත් පින්වත්නි කවදාවත් හිතන්න හොඳ නැහැ. මට මේ ධම්මගේ යන්න බෑ කියලා. ඒ රාගසිතක් ඇති වුණාට පස්සේ ඒ රාගසිත මොකද්ද කියලා දැනගෙන ඒක නැති කරන ක්‍රමවේදයකට යන්න ඕනේ. සමහරු කරන්නේ එහෙම නෙමෙයි. සමහරු හිතන්නේ මට රාගය තියෙනවා, ක්‍රෝධය තියෙනවා, මට කේන්ති යනවා, මට මානය තියෙනවා, මට මොන බනද? එහෙම හිතන්න එපා. ඒ පුජ්‍යලයට බුදුහාරු දේශනා කරනවා ප්‍රඥාවෙන් ඒක දකින්න ඕනේ. මට රාගසිත රාගය තියෙන්න පුළුවන්. අවිද්‍යාව නිසානේ මේ ඔක්කොම. මේ රාගේ, මානෙ, කෝදේ, දුස්සීලකම් මේ ඔක්කොම අවිද්‍යාව නිසා. විද්‍යාව තියෙනව නම් මේව නැති කරගන්න බැරි ගමන් නෑ. රාගේ තියෙනව නම් රාගේ තියෙන බව දැනගෙන ඒක නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් අන්න හරිය දෙන්න ඕනේ. කේන්ති යනව නම් කේන්ති යන බව දැනගෙන කේන්තිය නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. එතකොට කේන්තිය නැති කරගන්න පුළුවන්. කොච්චර ලස්සනයිද මේ ශාසනය. එහෙමයි හිතන්න ඕනේ පින්වත්නි. දුස්සීලකම තියෙනවා නම් දුස්සීලකම නැති කරන වැඩපිළිවෙලක ඉදෙන්න ඕනේ. නැතුව මට මේකෙන් තියෙනවයි මේ රාගයේ තියෙනවයි කියලා මේවා තියෙන බව දැනගෙන ඒවා නැති කරගන්න පිළියම් නොකර ඉන්නවනම් ආයයයේව වැඩෙනවා. ඒ නිසා අර චිත්තානුපස්සනාව හැටියට ওই ටික දකින්න ඕනේ. රාගයක් හදනත් එතන දැන් රාගසිතක් උපන්නා. එතකොට කරන්න ඕනේ මේක මේකට බුදුහාමුදුරුවෝ රාගසිතක් ඇති වෙච්ච වෙලාවට කරපු දේ වගේ මමත් රාගයට දැන් පහර දෙන්න ඕනේ. මොකෙන්ද පහර දෙන්න ඕනේ? ප්‍රයි ප්‍රඥාවෙන් පහර දෙන්න ඕනේ. අසුබෙන් පහර දෙන්න. අන්න හරි අසුබෙන්ම. දේශයක් ඇති වුණත් මම මේකට මෛත්‍රියෙන් පහර දෙන්න ඕනේ. කොච්චර ලස්සනයිද බුදුහාර අපිට උගන්වන ගමේ. මහ දේවල් නෙමෙයි මේවා. පුංචියට පටන් ගත්තත් සෑහෙන දුරකට ගියාට පස්සේ පින්වත්නි මහ පුදුම විමුක්ති සෝයක් මේ තුල භුක්ති විඳින්න පුළුවන්. මේ ශාසන නිවන් දැක්කේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි මහරහත් භික්ෂුණීන් වහන්සේලා පවා මේ தත්ත්වය හොඳට අවබෝධ කරගත්තා. ඉස්තිය කියන්නේ දුකට ආකරයක්. ඒ කියන්නේ අම්මලා තරම් දුක් විඳ කොටසක් මේ ලෝකේ තවත් නැහැ. නමුත් බලන්නකෝ සුභා සුභා කියන තෙරණිය මතකයිනේ ඇයගේ ඇස් දෙක හරි ලස්සනයි. කිඳුරේකක වගේ. ස්ත්‍රී ධූර්තෙක් ඇවිල්ලා කිව්වා ඇස් දෙක පුදුම ලස්සනක් කිව්වා. ඇස් දෙක නෙවන දෙන්නම් කිව්වා. දුන්න ගලවලා. ගලවලම දුන්නා. ඉතින් ඒතකොට එයා කල්පනා කළා ඇස් දෙයක් නැති ස්ත්‍රියගෙන් මොන කාම සම්පත් භුක්ති විඳින්නද? අන්තිමට ගියා යන්නේ. ඉත්ති භාවෝ නෝකින් කෛරා ඥානෙ තියෙනව නම් ප්‍රඥාව තියෙනව නම් ස්ත්‍රී භාවයේ මොකක් කරන්නද? වැඩක් නෑ. ඒ නිසා අම්මලට බැරි බුදු වෙන්නයි සක්විත රජෙක් වෙන්නයි විතරයි. අම්මලට බැරි එච්චරයි. අනිත් හැම දෙයක්ම ධර්මාර්ගයේ ගමන් කරලා ඉදිරියට යනවා නම් හිතන්න එපා මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවන්න පුළුවන්. භික්ෂූන්ට විතරක් නෙවෙයි. ස්ත්‍රීන්ටත් පුළුවන්. ඒ භික්ෂ හැම භික්ෂුණියක්ම මහරහත් ත්වයටපත් වුණු නිකන් නෙවෙයි පටාචාරාවටත් තිබුණා. නිකන් නෙවෙයි කිසాగෝතනෙත් තිබුණා. ඒ නිසා දුක විඳලා දුක විඳලා දුක විඳලම තමයි පින්වත්නි දුක හරව ගන්න ඕනේ මොකේටද? ඒ දුක හරවන්න මොකේටද? සැපතට හරවන්න ඕනේ. දුක සැපතට හරවන්න ඕනේ. ඉසිදාස කියලා කාන්තාවක් හිටියා බුද්ධ කාලේ. මතකයිනේ ඉසිදාසි බොහොම ලස්සනයි. සාකේත නුවර සිටුවරයෙක් එක්ක තමයි තාත්තා විවාහ කළා දුන්නේ. මාසයයි හිටියේ මේ මනුස්සයා ඉසිදාසි එපා වුණා. සලකන්නේ නැතුව නෙමෙයි. පනාව ගත්ත ගමන් ඉසිදාසිගේ යතේ පනාව. ඇයි? කොයි වෙලාවෙත් මහත්තයා කොණ්ඩේ පීරනවා. ඒ කියන්නේ මහත්තයා ලස්සනට තියාගන්න ඉසිදාසි හරි ආසයි. හැබැයි ඒත් මහත්තයාට ඉසිදාසිව කිපා වුණා. නැන්දා. ඒ කියන්නේ ඉසිදාසිගේ ඉඳ කිව්වා දුවේ නුඹේ වරදක් නෑ දුවේ අපි ගෙදර ගිහින් දාන්නම් කෝන බව. ගෙදර ගිහින් දැම්මා. තාත්තා කලේ මොකද්ද? දුව මෙහෙම නිකන් තියන්න හොඳ නෑ. අපි දවසක මැරිච්ච දවසට කවුරු හරි දුවට ඉන්න එපාය. දෙවෙනි කෙනාට විවාහ කරලා දුන්නා. මේ මිනිසයාත් මාසෙ හිටියේ. ගියා. දැන් 20000 දුකම සැපක් බවට පරිවර්තනය වෙනවා. අන්තිමට තුන්වෙනි වතාවට තාත්තා කල්පනා කළා. පිනතුන මතින් කොහෙවත් නැති යන හිඟන්නේකට. හිඟාගෙන හිඟන්නේකට කතා කරලා කිව්වා ඔය වැරහැලි වස්තත් අයින් කරලා ඔය තැටියක් පැත්තකින් තියලා හිඟා කන මේ දුව අරගෙන ලස්සනට ජීවත් වෙන්න කිව්වා. මේ මිනිස්සයත් මාසෙයිනේ හිටියේ. මේ මිනිස්සයා මාසයක් ඉඳලා මාමට කියනවා මට අර වැලහැරි රෙද්දයි හිඟා කාපු තැටිය මට දෙන්න මම යන්නක් ඔයන්නේ. මේ සැප නැතුනේ මේ. ඕ. ඔබ තමයි කියන්නේ පවට බින්දෙන්න බෑ කියලා. ඉතින් කෙසේ හෝ අන්තිම ඍචිදාසි කල්පනා කළා බෙල්ලවල දාගන්නවා කියලා. ඒ ජීවිත නැති කරගන්නවා කියලා. ඒ තරමට මම මේ කියන්නේ පුරුෂයන් තුන්දෙනෙක් එක්ක ජීවිත ගත කරලා ඒ පුරුෂයන්ට මං එපා වෙන්නේ මොකක් හරි මගේ කර්මයක් ඇතිනේ. මේ වෙලාවේ තමයි සිද්ධාර්ථ බෙල්ලවල දාගන්න හදනකොට මේ මෙතෙන්ට පිහිට වෙන්න ආවේ මට මතකයි උත්තරා කියන මේනින් වහන්සේ. උත්තරා ඕ උත්තරා කියන මේනින් වහන්සේ කිව්ව දුවේ අපි යොහම තමයි කිව්ව දුවේ. ඒ කියන්නේ ඇය ඒත් කාන්තාවක්නේ. ඒ ස්ත්‍රිය ඒ කියන්නේ ඒ භික්ෂුණිය කියනවා අපි දුකට ආකර දුවේ. ඔබ දැන් දුක වින්දනේ. ඔය දුක පෙරලන්න දුවේ සම්පතකට කිව්වා. ඊදාසි මහාන වුණා. ඊදාසි රහත් වුණා. කොච්චර ලස්සනයිද ඉතින් නේ? ඒ වගේ මොනතරම්නම් දේවල් තියෙනවද? ඒ නිසා පින්නවත්නි මේ ලෝකේ පුරුෂයන්ට වැඩිය බුද්ධිය තියෙනවා. ස්ත්‍රීන්ට බුද්ධිය තියෙනවා. ඒ තරම් බුද්ධියක් තියෙන විශ්ටියකට. නමුත් ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. ඒ බුදු වෙන්න බැරි වෙන ප්‍රඥාව නැති නිසා නෙවෙයි. අර කන් ඉස්ටියකට දුකක් ආවහම ඉස්ටිය කරන්නේ ඒ දුකේම ගැලෙනවා. ඒ දුකේ බැස ගන්නවා. ඒ දුකේ බැස ගන්න නිසා ඉස්ටියකට බුදු වෙන්න බැරි. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ <coughs> මේ දේශනාවේදී සිහිපත් කරනවා ඇවැත්නි අපි බලාපොරොත්තු නොවන දේවල් ඒ වගේම අපි අප්‍රිය කරන දේවල් ඒ වගේම කැමෙද්දේ නොලැබීම මේ ආදී වශයෙන් මේකට කියනම කිව්ව මොකක් කියලාද දුක කියලා මෙන්න මේ ටිකත් යම් දවසක යම් වෙලාවකට යම් කිසි කෙනෙකුට අවබෝධ කර ඉගන්නේ යමක් වෙනස් වෙන බව දැනගෙන ඇසුරු කළාම වෙනස් වුණත් එදාට පින්වත්නි අන්න දුක නෑ බොහෝ දිනකට වෙලා තියෙන්නේ ලොකු බලාපොරොත්තු ඇති කරගෙන ඇසුරු කරන්නේ හැබැයි පුංචි වෙනසක් වෙච්ච දවසට එයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඇසුරු කරන්න මිනිස්සු ඇසුරු කරන්න ඕනේ ඒක වඩන්නේ හැබැයි ඇසුරු කරන්න ඕන වෙනස් වෙන බව දැනගෙන කාලයක් යනකොට තමයි මිනිස්සුන්ගේ යථා ස්වභාවය උඩට මතුවෙන්නේ. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. මිනිස්සුන්ගේ හැටි. හැබැයි සමහරු මේක උහුල ගන්න බැලුව වහබනවා බෙල්ලේ වල දා ගන්නවා. ඇයි මේ දුක උහුල ගන්න? බැරි කමක්. කවදාවත් එහෙම හිතන්න එපා. මේ කොහේවත් නැති මිනිස්සෙක් වෙනස් වුණා කියලා මේ තමන්ගේ ජීවිතේ නැති කරගෙන සසරට දන්නෝනේ පුදුමාකාර දුකකට අන්තිමට වැටෙන්න වෙන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට එහෙම කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? අපිට මම කියන්නේ අපිටත් ඒ වෙනස් වුණු තත්ත්වය හොලගන්න පුළුවන්කම තියෙන්න පාය. දැන් ආදරයක් කළත් මිනිස්සු එහෙමනේ. ඕ කාලයක් යනකොට වෙනස් වුණාම මිනිස්සු මහා පුදුමාකාර විදිහට ජීවිතය ගැන හිතන්නේ. කන්නේ නැහැ, බොඩේ නැහැ, සති ගණන්, මාස ගණන් එහෙම වෙන්න ඕනේ නැහැ. ඇසුරු කරන්න මිනිස්සු ඇසුරු කරන්න ඕනේ යම් දවසක වෙනස් වුණත් වෙනස් වුණත් එදාට මට ඒ දුක දරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඇලීම් බැඳීම මේ සියල්ල වැඩි වෙන්න තැනනේ පින්නතුනේ දුකත් දුකත් දුකත් වැඩි වෙන්නේ ඇලීම් බැඳීම වැඩි වෙන තරමටම තමයි. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී නන්දි රාග කියලා කියන්නේ ඒ ඒ භවයන් පිළිබඳව යම් කිසි කෙනෙක් තෘෂ්ණාවක් ඇති කරගෙන පුන පුනාම සසර දුක ඇති කරන කරුණුම ඒකට එකතු කර ගන්නව නම් ඒකට කියන්නේ නන්දි නන්දි රාගය කියලා. උපමාවක් දේශනා කරනවා. මොකද්ද? මස් කෑල්ලක්. මස් කෑල්ලක් තැනකට දානවා. කපුරු ටිකක් එතෙන්ට එනවා. අපි මේ මස් කෑල්ල අරගෙන තව ඈතකට නිසි කරනවා. ඒ කපුරු ටිකම තමයි එතෙන්ට යන්නේ. සාරිපුත්ත මහරහතන් දේශනා කරන නන්දිරාගය කියන්නේ ඔකට තමයි. ඒ කියන්නේ මිනිස්සු පළවෙනි කාමයක් හොඳ නෑ කියලා තව දෙවෙනි කාමයක් බදා ගන්නවා. බලනකොට පළවෙනි කාමයේ තිබුණු දුකමයි දෙවෙනි කාමෙත් තියෙන්නේ. අර මස් කෑල්ලම නේද? අර එතනට ගියේ. ඔව්. හිතනවා අර පළවෙනි මස් කෑල්ල වැඩිය මේ මස් කෑල්ල හොඳයි කියලා. බලනකොට ඒත් ඒකමනේ. මිනිස්සු දෙවෙනි කාමයේ හොඳ නැහැ කියලා තුන්වෙනි කාමයකට යනවා. බලනකොට එකෙත් දෙකෙත් තිබුණු වැඩියට දුකක් තමයි <laughs> තුන්වෙනි කාමයේ තියෙන්නේ. ඉතින් වැඩක් තියෙනවා. ඉතින් මේ විදිහට ආයි ආයි මේවට මේවට මේවට ආසා ඇති වෙන්න නැසි වෙන්න නැති වෙන්න සාරිපුත්ත මහරජා දේශනා කරනවා ඒ භවයන්හි යම් කිසි කෙනෙක් ඇලීම් ඇති කරගන්නව නම් පුන පුනාම පුන පුනාම සසර සසර පැවැත්ම සසර දුකම ඇති වෙනව වටහා ගත යුතුයි කිව්වා ඊට පස්සේ සාරිපුත්ත මහරන් දේශනා කරනවා තෘෂ්ණාව පිළිබඳව ලක්ෂණ තුනක් පුනර්භවය ඇති කිරීම දෙවෙනි එක තමයි නන්දි රාගය නන්දි රාගය කියලා කියන්නේ අපි මුලින් කිව්ව ටික ඊට පස්සේ කියනවා ඒ ඒ තන්හි ඇලීම ඇති කරවන ස්වභාවය තමයි කව తත්‍ර తත්‍රාபి නන්දිනී මෙන්න මේ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව පිළිබඳව විශේෂ ලක්ෂණ තුනක් තමයි මෙන්න මේ ලක්ෂණ තුන මේ ලක්ෂණ තුන යම්කිසි කෙනෙකුට තියෙනව නම් පවත්වනව නම් ඒ තුලම දුක හට ගන්නා බවත් වටහා ගත යුතුයි කිව්වා. මේ ආදී වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මෙපමණකින්ම සම්මාදිට්ඨික වෙන්න මේ හැම කරුණකදීම අන්තිමට කියනවා මෙපමණකින්ම සම්මාදිට්ඨික වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මීට වැඩිය යමක් කියන්න වෙලාව නෙවෙයි අද අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තියෙන සම්මා දිට්ඨි කියන සූත්‍ර දේශනාව මේ සූත්‍රය හම්බ වුණොත් ආයි කියවන්න තව දිගට මේ සූත්‍රයේ තියෙනව කරුණු. ඒ නිසා දවසකට බණ පොතකින් පිටු 10ක් 15ක්වත් කියන්න කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඒක හරි හොඳයි. දවසකට එක බණක් ඇහුවත් ඇති. ඒ බණ හොඳට අහන්න ඕනේ, ලියා ගන්න ඕනේ, කරුණ විමසන්න ඕනේ, බුද්ධිය හොඳට අවදි කරන්න ඕනේ. නිතර බණ අහනකොට බුද්ධිය අවදි වෙනවා. බුද්ධිය අපි මේ සසරෙත් බණ අහපු අයනේ. එතකොට ඒවා යන්තම් හරි ඇහුනහම අර අහපු බණත් එක්කම ඔව් මතුවලා එනවා. සමහර සූත්‍ර තියෙනවා පින්වත්නි. එකපාරක් කියලා තේරුම් ගන්න බෑ. අපි සමහරවල් එකම සූත්‍රේ 10 12 පාර අපි කියවලා තියෙනවා. එහෙම එකම සූත්‍රේ ආයි ආයි 10 12 පාර හරිකමක්. ඒ කියන්නේ තේරෙනකන් කියවන්නේ. එකම සූත්‍රේ දිගටම කියවන්නේ. ඒ කියන්නේ වැටහෙනකන් කියවන්න. ඒක 20 පාරක් 30 පාරක් වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. කියවන්න. ඇයි? එහෙම සූත්‍ර කියවලා තේරුම් ගත්තාම සූත්‍ර 10ක් 12ක් කියවුවාගේ මහ පුදුමාකාර දැනුමක් එනවා. ඒ සූත්‍ර තේරුම් ගන්න අමාරු වෙන මුකුත් නිසා නෙවෙයි අපිට ඒ වගේ සූත්‍ර තේරුම් ගන්න තරම් සසරේ ඒ තරම් බුද්ධියක් අපිට තිබිලා නැහැ. නමුත් අර එකම සූත්‍රයේ දිගින් දිගට දිගින් දිගට කියනකොට බුද්ධිය බුද්ධිය අවදි වෙනවා. ඒ බුද්ධිය අවදි වුණාට පස්සේ ඒ සූත්‍රයේ දුක් විඳලා හරි කමක් නෑ කියවලා තේරුම් ගත්තාම ඊළඟ සූත්‍ර තේරුම් ගන්න හරි හරි පහසුයි. හිත තේරුම් ගන්න ඕනේ මේ සූත්‍රය මට තේරුම් ගන්න බැරි මොකුත් නිසා නෙවෙයි මගේ බුද්ධිය මදි නිසා නමුත් මේ සූත්‍රයෙන් මම කොහොම හරි කියලා තේරුම් ගත්තා කියලා කියන්නේ ආයි නෑ පින්වත්නි සූත්‍ර 10ක් 15ක් කිව්වාගේ පුදුම දැනුමක් එනවා. නැ කියවන්න දවසකට පිටු 10ක් 15ක් හරි කමන්නේ බණ පොතකින් කියවන්න කවදාවත් අහ කියන්නේ නම් නෑ පින්වත්නි මේකම තමයි අන්තිමට පිටිට තියෙන්නේ ධර්මයේ විතරයි පිළිසරණකට තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ චක්කවති සීනාද සූත්‍රයේ කිව්වේ ධර්මයේම පිළිසරණ කරගන්න වෙන පිහිටක් හොයන්න කවදාවත් යන්න එපා. නුඹලට පියාගෙන් උරුම වෙච්ච යම්කිසි උරුමයක් තියෙනව නම් පිය උරුමෙන් ලැබිච්ච එකම දේ තමයි කව සතර අතිපට්ඨානය. කොච්චරද? ඉතින් මේක කිව්වේ ඒ ටිකම තමයි. ඒ නිසා අද මේ සම්මාදිට්ඨික සූත්‍ර දේශනාව ශ්‍රමණේ කිරීමෙන් පහල කරගත්තා වූ කුසල බලෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ සුමේදා ජයතිලක මෞතුමිය ඇතුළු පවුලේ දූ දරුවන් මුණුබුණු මිරිබිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් බලාපොරොත්තු වන්නේ 2019 7 වෙනි මාසේ 26 වන දින පරලොව සපත්වන්තයේ දුණු සෝම ආමරසිංහ මහත්මනියට පින් අනුමෝදන් කිරීමත් එවාගේම පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට සසරගතව පින් බලාපොරොත්තු වන පින්නතුන්ගේ බොහෝ ඥාතීන් ඇති ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා සසර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් පවුලේ හැමදෙනාටම සහභාගී වූ හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණාභෝධයේ පිණසම මේ කුසලය සසරට පාරමී ධර්මයක් බවට පත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත් වේවදාල දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිවනින්ම නිවේසන සෙත්වා කියලා සාදු කියන්න. කොරෝනා වසංගත රෝගයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි හැම දිනාටම ඉක්මන් සුවපත් භාවය ලැබේවා. ඒ වසංගත රෝග තත්ත්වයෙන් මිය ගිය හැම දිනාටමත් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා චෙබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහවත්නි දේශනා පවත්වා බදහල පින්වත් ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරකම ශ්‍රී වජිරඥානතරම ආයතනයේ ධර්මාචාර්ය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සිදු කරන්නා වූ මෙවැනි ලෝක ශාසනික මෙහෙවරයන් තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව ඔබ අප හැමදෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිරොක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් දේශනාවට පින්බර දායකත්වය එකතු කළ මේ පින්වත් පිරිසට පින්වත් ස්වාමින් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් මේ දේශනාව මෙලෙසින් නිමවටපත් වෙනවා. සුපින්වත් ඔබ හැම දිනටමත් දරුවන් සරණයි.